අරුසේ දිව්‍යාංජලී දියණියටත් අනිකුත් දරුවන්ටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ පින්කම හෝපකාරී වේවා. උඩා දරුවෝ නිදුක් නිරෝගී සුව දිගාසිරි ලබත්වා දියුණුවක් යහපතක් ලබත්වා කියලා කවුරු සාදු කියලා ආශිර්වාද කරන්න. බෙන්තොඩ දෝපේ ගංගා නිවසේ පදිංචි දැනට රෝගාතුරව සිටින කෝට්ටගේ ගිරිදාස මහත්මාණන්ට නිරුක් නිරෝගී සම්පත් දීර්ඝ හවස ලැබේවා. බෞද්ධ ආනාලිකාවේ ගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් මහ සංඝයා වහන්සේටත් මේ බෞද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් එවැගේම අපවත් වී වදාළ සීලම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් එවග නෑදෑ හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා මෙලව පරලෝ සුබසද සැලසේ ඒ හැමදෙනාටම නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසන් වශයෙන් මේ සිදු කරගනු ලැබූ දාන සීල ධර්ම ශ්‍රවණාදී මහා පින්කම අනුහසෙන් නාමාදසනායක මහත්මියතුළු සහෝදර සහෝදරයන්ටත් මේ අවස්ථාවට සහභාගී වන මේ මහත්තුරු මව්වරු දරුවන් සියලු දෙනාටමත් සාදු කියා සිත් පහදවා ගන්න හැමෝටමත් ධර්ම ශ්‍රවණය කරන මේ මොහොතේ සමස්ත ලෝකවාසීන්ටත් මේ උදාර කුසල් බලයෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයසිරි මහා බෝධින් වහන්සේගේ අනුභවයෙන් ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේගේ අනුභවයෙන් කේස ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ දලදා වහන්සේගේ අනුභවයෙන් සොළොස් නලියක් සරුවක්න ධාතුන් වහන්සේගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලගේ අනුභවයෙන් හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අසනීප පපළු පද්දරව සංසිඳේවා කරදර කම්කරු බිය සන්ත්‍රාස දුර වේවා එවැගේම අපල බාධක මාරක දුක් දුම්නස් සංසිඳේවා දිනෙන් දින දියුණුවක් යහපතක්ම සැලසේවා මොනයම් කරදර පීඩාවක්වත් මේ හැමදනාට ලෝකවාසීන්ට මේ වකවානුවේ නොම වේවා වරුසාවෙන් හමාගෙන යන සුළඟකින්වත් කරදර පීඩා කම්කටොළු නොම වේවා සුනාමි වේසණයකින්වත් කරදරයක් නොවේ අපේ ලෝකවාසීන්ට ආරක්ෂාව ලැබේවා ගන්නෙහින හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා ගෙවෙන තත්පරයක් පාසා මේ මහා පින්කම අනුහසෙන් හැමෝටම ආරක්ෂාව සද සාන්තියම සැලසේවා ආයු වර්ණ සප බල ඥාන වැඩි දියුණු වේවා කර්ම විපාක දුර වේවා සංසාර ගමන සතර පාදුකෙන් නිදහස් වේවා අන්ධයෙක් මිහිරෙක් ගොළුවෙක් වශයෙන් උපදේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක්ම ලැබේවා සුවසේ සතර ගමන ගෙවන් කොට හැමෝටම මේ පින් බලෙන් අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මන්පරං ඉදං මේ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතෝ සබ්බ දුක්ඛා පමුංචතෝ සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ සාධු සාධු සාධු ඔබ අප හැම දිනම පුරා පැයකට ආසන්න කාලයක් සූත්‍ර ධර්මදේශනයයි ශ්‍රවණය කළේ මෙහි පැමිණ සිටින පුණ්‍යවන්ත පිරිසට මෙය අවස්ථාවක් කරගන්නා හැටියට මතක් කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මෙය තමයි අවස්ථාව ඔවුන්ට උදා වී තිබෙන. පින්වත්නි අද දවසේදී ඔබ අප හැමදෙනාම ශ්‍රවණය කළේ සංයුක්ත නිකායේ සඳහන් වුණු ලෝකාන්ත ගමන සූත්‍රය ඇසුරෙන් කෙරුණු ධර්මානුශාසනාව. මේ ධර්මදේශනය අද දවසේදී මුළු මහත් ලෝකයා කෙරෙහිම sannivedanaya කරන්නට Tamanගේ සදැහැති දායකත්වයේ සැපුවේ පිළියන්දල මාවිතර කොට්ටාව පාර අංක 27න් 7 දරන නිවසේ පදිංචි නාමා දසනායක මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස විසින් ඔවුන් නිසාවෙන් අද දවසේදී මුළු මහත් ලෝක සත්වයාටම දහම් සුව විඳ ගන්නට අවකාශය උදා වුණා. අපි ඔවුන්ට අපගේ කෘතවිලදීත්වය පළ කර සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ මේ දිනවල ශ්‍රී සම්බෝධි මාසික සංග්‍රහව ඔබට හැකියාව තිබෙනවා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගන්නට. ඊට අමතරව බෞද්ධ ගුවන්විදුලිය හරහා අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා කොළඹ නුවර මාර්ගයේ විවිධ වූ අලවි මධ්‍යස්ථාන හරහා ඔබට මේ වන විට හැකියාව තිබෙනවා ඒ ශ්‍රී සම්බෝධි මාසික සංගරාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් ඔබ ලබා ගන්නා මිලට මේ සහනදායි මිලටම ඔබට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. නොසේනම් ඔබට පැමිණෙන්නට හැකි නම් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේට අපගේ ලිපිණය බෞද්ධ මාධ්‍යාලය ශ්‍රී සම්බෝධි විහාරස්ථානය ග්‍රෙගරි පාර කොළඹ 7. ඒ මතක් කිරීමත් සමගින් අද දවසේදී ධර්මදේශනය පවත්වා වදාළ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ හෙට දිනේදී නොයසේනම් දෙසැම්බර් මස 18 වන දින තමන්ගේ ජන්මදිනය නිමිති කරගැනීමෙන් බෞද්ධ ආමාත්‍යාලයේ අපගේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම අපගේ ගරු කටයුතු පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේට දීර්ඝායස සුව සම්පන්නිය වගේම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම තවත් බොහෝ කාලයක් අපගේ ස්වාමීන් වහන්සේට මේ සසුනඹර ධර්මයෙන් දිදුලවන්නට තව තවත් ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේ වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී සූත්‍ර ධර්ම දේශනයේ සජීව වැඩසටහන මෙතකින් නිමවටපත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.